දන්නවා ඉතිපිසෝ පාඨය ඒ නව ගුණ පාඨය ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති කියලයි ඒ පාඨයේ කියවෙන්නේ මෙතන මේ භගවා කියන පදය දෙවරක් කියවෙන්නේ මක් නිසාද කියලා හිතා බලන්න වටිනවා මේ මේ පද සමුදාය ඉදිරිපත් කරන්නේ භගවා කියන පදය පෙරට අරගෙනයි. තවද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය සම්මා සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය මේ විදිහට කියාගෙන ගිහිල්ලා බුද්ධය භගවාය කියලා. මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේින් අපිට හිතා ගන්න පුළුවන් අනිකුත් ಗುಣ අටේම ಗುಣ සාරය මේ භගවා කියන පදේ අඩංගු වෙනවා කියලා. භගවා පදයට මේ තරම් වැදගත් තැනක් ලැබුණේ මේ නව ගුණයම ඉදිරිපත් කරන්නේ භාග්‍යවන්තුන් වහන්සේට මේ ගුණ තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම අපිට හිතා ගන්න තිබෙන්නේ මුළු මහත් ඒ පුදුගුණ සමුදායම මේ භාග්‍යවත් කියන පදයේ ඇතුළත් වෙනවා කියලා. ඒක නිසාම තමයි දැන් හැම කෙනෙක්ම දැන් අපි දේශනාව ආරම්භ කරනකොට වගේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ පාඨය කියන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු ප්‍රජානන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ හැමතැනම භාග්‍යවත් කියන පදය මේ කාලයේ Hinduන් අතර පවා භගවාන් බුද් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පිළිබඳව භගවාන් කියන පදය බොහෝ විට යෙදෙනවා. එතකොට මේ භාග්‍යවත් කියන පදය මේ තරම් වැදගත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ සාරා සංකේය කල්පලක්ෂයක් තුල පිරූ පාරමී ධර්මවල ශක්තියමයි මේ භාග්‍යවත් බවට හේතු වන්නේ. ඒ භාග්‍යවත් බව කොයිතරම්ද කියතොත් උන්වහන්සේගේ ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි ඒ රූපකායේ පවා ඒ භාග්‍ය පෙන්눔 කෙරෙනවා. මුළු මහත් ලෝකයේම අසමසම රූප සම්පත්තියක් බුදු පියාණන් වහන්සේට තිබුණා. බුද්ධ ශරීරයේ ඒ සියල්ලම අර පාරමී ශක්තිය තුලින් නිර්මාණය වුණු භාග්‍යවත් බවක් කියලා හිතා ගන්න පුළුවන්. ඊටත් වඩා ඒ අසම සම පරම ගම්භීර බුද්ධ ඥානය තුලත් තිබෙන්නේ මේ භාග්‍යවත් බවමයි. ඉතින් ඒ විදිහට අපි මේ භාග්‍යතුන් වහන්සේ හැටියට හඳුන්වන මේ තිලෝ ගුරු බුදු පියාණන් වහන්සේගේ භාග්‍යවත් බව කෙසේ වෙතත් අපි හැම දිනාටම මුහුණ දෙන්න වෙන අෂ්ටලෝක ධර්මයට බුදු පියාණන් වහන්සේට මුහුණ දෙන්න සිදු වුණා. ලෝකයාගේ නිନ୍ଦා අපහාස ඇනුම් බැනුම් රොස් පරොස් කායික මානසික දුක් පීඩා ආදී කායික දුක් පීඩා ආදී ඒවා බුදු පියාණන් වහන්සේටත් ඒවාට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් වෙනස තිබෙන්න පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ ඒ පාරමී ශක්තිය තුලින්ම ඇති කරගත්තු පුදුම අන්දමේ උපේක්ෂා ගුණය, తాදී ගුණය කියලා කියන ස්ථිරසාර ගුණය නිසාම උන්වහන්සේට ඒ අෂ්ටලෝක ධර්මයේ හමු වේ නොසලී සිටින්න ශක්තියක් තිබුණා. අන්නේ බුදු පියාණන් වහන්සේ ඒ අෂ්ටලෝක ධර්මය නමින් අපි හඳුන්වන ලාභාලාභ අයසය අසස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා කියන ලෝකේ ඒ හොඳ නරක වශයෙන් අපට විඳින්න ලැබෙන සියලු වින්දනවලට උපේක්ෂා සහගතව මුහුණ දෙන්න පුළුවන් හැකියාව පෙන්눔 කරන කථාන්තරයක් තමයි මේ අපි මාතෘකා කළ ගාථාවලට නිදාණිය හැටියට දක්වලා තිබෙන්නේ. කුරු රට හිටියා මාගන්දිය නැමැති බ්‍රාහ්මණයෙක් මේ බමුණට හිටියා ඊ타මාත්ම විශිෂ්ට රූප සම්පන්න දියණියක්. මේ බමුණා ඒ දියණිය විවාහ කර දෙන්න කෙනෙකුන් සොයන අවස්ථාවේදී රජවරු සිටවරු පවා මේ බමුණු තරුණිය පාවා ගන්න ඒ විවාහ යෝජනා එව්වා. නමුත් මේ බ්‍රාහ්මණයා කියා හිටියා මගේ දියණිය දෙන්න තරම් සුදුසු නෑ එක්කෙනෙක්වත් කියලා. මෙහෙම සිටින අතරේ එක් දවසක් අලුයම් වේලේ බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සංවැදිලා ලෝකය බලා වදාරනකොට ඒ ඥාන ජාලයට වැටුණා මේ මාගන්ධිය බ්‍රාහ්මණයත් ඒ බැමිණියත් ඒ දෙදෙනාට බුදු පියාණන් වහන්සේ වැඩම කළොත් අනාගාමි ඵලයට එන්න පුළුවන් තරම් ඒ ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගන්න පුළුවන් ශක්තියක් තිබෙන බව දැකලා බුදු පියාණන් වහන්සේ වැඩම කළා මේ බමුණා ගිනි දෙවි පුද පවත්වන නගරයෙන් පිට යම්කිසි ස්ථානයකට බමුණා බුදු පියාණන් වහන්සේ දැක්ක හැටිය කල්පනා කළා මේ ලෝකයේ මේ තරම් රූප සම්පන්න කෙනෙක් නැහැ. මේ තමයි මගේ දියණියට හොඳම ස්වාමි පුරුෂයා කියලා හිතලා කිට්ටු වෙලා කියනවා මහණ මගේ එක් දියණියක් ඉන්නවා මට ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් මෙතෙක් සොයාගන්න බැරි වුණා. ඔබ තමයි ඇයට ගැළපෙන්නේ. ඇය තමයි ඔබට ගැළපෙන්නේ. කියලා ඒ විදිහට මම ගිහිල්ලා ඉක්මනින් එක්කගෙන එන්නම් කියලා කිව්වා. බුදු පියාණන් වහන්සේත් නිශ්ශබ්දව හිටියා. හිතන්නේ නැති සමහර විට බමුණා එහෙනම් කැමැත්ත දැක්ුවා තමයි කියලා. ඊගහට ගෙදර දුවල ගිහිල්ලා බැමිණියට කිව්වා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මනට දියණිය සරසලා එක්කගෙන එන්න. ඔන්න අද හම්බුණා හොඳ ගැළපෙන ස්වාමි පුරුෂයෙක් කියලා. ඉතින් මේ විදිහට මේ තුන් දෙනා එනවා දැන් බමුණාත් බැමිණියත් මේ දියණියත් තුන් දෙනාම මාගන්දිය නමින්. මේ තුන් දෙනා එතෙන්ට එන අවස්ථාව වෙනකොට බුදු පියාණන් වහන්සේ ඒ කලින් හිටගෙන හිටපු තැනින් තරමක් ඈතට තරමක් නොපෙනෙන විදිය තැනකට වැඩම කළා තමන්ගේ පාසටහන් පිනේවාත් අදිෂ්ඨාන කරලා අපි දන්නවා බුදු පියාණන් වහන්සේ ගල් පර්වතයක පාසටහන ලැබුවත් අදිෂ්ඨාන කරලා ඒ ශ්‍රී පාද සටහන පවතින බව. එතකොට ඒ විදිහට මේ බමුණත් ඒ බැමිණියත් දියණියත් ඇවිල්ලා බලනකොට බුදු පියාණන් වහන්සේ හිටි තැන නෑ. එතකොට කියනවා මම මෙතනයි හිටින්නේ කිව්වේ කියලා වටපිට බලනකොට පාසටහන් දැක්කා. බමුණා ඒක බැමිණියට පෙන්වුව හැටිය බැමිණිය මේ ත්‍රිවේදය මේ වේද ශාස්ත්‍ර පිළිබඳව මහා පුරුෂ ලක්ෂණ කියන කියවෙන ඒ කොටස් සහිත වේදය හොඳට හදාarලා තියෙන තැනැත්තියක් නිසා ආවර්ජනා කළ බැලුවා මේ විදිහේ පහසටහනක් තියෙන්නේ කාටද කියලා. ඒකෙන් මේ මැමිණිය තේරුම් ගත්ත අපස්කම් සැප සොයන කෙනෙකුට නෙවෙයි පංචකාම සම්පත්තියට ලොල් වූ කෙනෙකුගේ පහසටහන් නොවේ කියලා බමුණාට කියනවා. මේ නම් පංචකාම සම්පත්තිය සේවනය කරන කෙනෙක් නෙවෙයි ඔබේ අදහස සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. නමුත් බමුණා අර දැන් මේ කාලේ කියන්නේ පිස්සු කතා කරන්නේ නැතු ඉන්නවා කියනවා වගේ අර බැමිණිය නිහඬ කරන්න බැලුවා. වැමිනිය කියන ඒක මොනවා කිව්වත් මම නම් කියන්නේ මේ පාසටහන් නම් අයිති පංචකාම සම්පත්තිය සොයන කෙනෙක් නෙවෙයි කියලා. කොහොම නමුත් ඔන්න වටපිට බලනකොට පෙන්වන බුදු පියාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා බමුණා කියනවා මේ මම දියණිය එක්කගෙන ආවයි මේ සරණ පාවා දෙන්න මම කැමතියි කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් ප්‍රකාශ කළා මට මෙන්න මෙහෙම කාරණයක් කියන්න තියෙනවා කියලා ඒ Taman මහබිනික්වන් කළ තැන් පටන් ඒ මාර පරාජය දක්වාම ඒ සිද්ධි කෙටියෙන් සඳහන් කරලා ඒ ආජපල් නිග්‍රෝධ මුල එතෙන්ට එනකම්ම මේ කථාන්තර කියලා කෙටියෙන් ඊළඟට ප්‍රකාශ කළා හිමාරයාගේ දියණියන් ඇවිල්ලා මාව පොළඹවා ගන්න පද්දරු අවස්ථාවේදී පවා මට ඒ ක්ලේශයක් ඇති වුණේ නෑ කියලා ඒ අඟවන විදියට එක්තරා ගාථාවක් වදාලා දිස්වාන තණ්හං අරතින් රගංච නාහෝසි ඡන්தோ අපි මේ තුනස්මින් කිමේ විදං මුත්ත කරීස පුන්නං පාදාපිනං සම්පුසිතුං නේච්ඡේ කියලා ඒ ගාථාව ඇතුළු ගාථා පන්තියක් සුත්ත නිපාත සූත්‍ර නිපාතය නැමැති ඒ ත්‍රිපිටක ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එතකොට මේ ගාථාවේ අදහස ඒ තණ්හා අරති රගා කියලා කියන මාර්ධියනියන්නේ දෙවිදුවන් දැකලවත් මට රාගසිතක් ඇති වුණේ නැත. මේ මල මුත්‍ර පිරුණු මේ ශරීරය මම පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියලා ප්‍රකාශ කළා. එතකොට මේක අහලා අර තරුණ බැමිණිය නම් දැඩි වෛරයක් ඇති කරගත්ත බුදු පියාණන් වහන්සේ කෙරෙහි මා අනවශ්‍ය නම් ඒ බව කියන්නේ නැතුව මේ විදිහට නිග්‍රහ කළා කියලා. නමුත් මේ නැති වුණ චිත්ත විප්ලවය කොයිතරම්ද කියතොත් අර බමුණා ඊළඟට අහනවා හොඳයි මේ තරම් මේ රජවරුන් පවා ප්‍රාර්ථනා කරන මේ තරම් ස්ත්‍රී රත්නයක් ලබා ගන්න ඔබ කැමති නැත්නම් මොකද්ද ඔබ රකින්න ශීල වෘතය මොකද්ද ඔබේ දෘෂ්ටිය මොකද්ද ඔබේ ජීවන දර්ශනය කියලා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා ඊට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරු අනුව දීර්ඝ ධර්ම සංවාදයක් ගැඹුරෙන් ගැඹුරට යන ධර්ම සංවාදයක් ඇති වුණු බව ඒ අර සූත්‍රයේ ඒ කියාපු මාගන්ධිය සූත්‍රය නමින් පිළේ සඳහන් වෙන ඒ කොටස කියනකොට තේරෙනවා. ඒ ධර්ම සංවාදයේ අවසාන වෙනකොට අර බමුණාත් බැමිණියත් අනාගාමී ඵලයේ පිහිටියා. එතකොට ඊළඟට අර මේ දෙදෙනා කොයිතරම් භක්තියක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තද කියතොත් බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වීම සඳහා අවස්ථාව සලසා ගන්නට Tamanගේ දියණියගේ කටයුත්ත පිළිබඳ ඒ වගකීමත් තමන්ගේ සහෝදරයට පැවරුවා චූල මාගන්දිය නමින් හැඳින්වෙන ඒ කියන්නේ අර තරුණ මාගන්දිය වැමිණියගේ බාප්පා ඒ තමන්ගේ සොහොයුරාට පැවරුවා ඒ කටයුතු පවරලා මේ දෙදෙනා සසුනේ පැවිදි වෙලා රහත් වුණා එතකොට මේ චූල මාගන්දිය මේ ඒ සහෝදරයාගේ දියණිය එකගෙන ගියා කොසඹෑනුවර උදේනි රජුව කලා අරගෙන ගිහිල්ලා මේ ශ්‍රී රත්නය දේවයන් වහන්සේ තමයි සුදුසු කියලා බාර දුන්නා. ඒ වගේම උදේන් රජුරෝ ඒ තැනැත්තිය අගමේසි තනතුරටපත් කළා. ඉතින් ඔහොම ඊළඟට සිද්ධි මාලාවක් ඇති වුණා යම්කිසි කල්යාමේදී බුදු පියාණන් වහන්සේට ආරාධනාවක් ලැබුණා ඒ කොසඹෑ නුවර ഘോഷිත කුක්කුට පාවාරිය කියලා කියන සිටුවරුන් තිදෙනාගෙන් ඒ කොසඹෑ නුවරට වඩින හැටියට ඒ සිටුවරු තිදෙනා බුදු කෙනෙක් පහළ වුණා කියන ආරංචිය අහලා ගල් පුරාගෙන මහා දාන වස්තු අරගෙන බුදු පියාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට මහා දාන පවත්වලා බණ අසලා සෝවාන් වෙලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා කොසඹෑ නුවරට. ඒ වගේම Taman ඒ ආරාධනාව කරන්න කලින් බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට සුදුසු ආවාස තුනක් සැදුවා. ඒවා ഘോഷිතාරාම, කුකුටාරාම, පාවාරිකාරාම නමින් හැඳින්වෙනවා. ඉතින් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඔන්න කොසඹෑ නුවරට වැඩම කරලා වාරෙන් වාරයට අර කියාපු සිටුවරුන් තුන්දෙනාගේ ආවාසවල වාසය කරමින් සිටු මැඳුරු වලට ඒ පිණ්ඩපාතේ වඩිනවා සංඝයා වහන්සේලාත් එක්ක. ඔන්න දැන් එතකොට මාගන්දිය අර බැමිණිය තරුණ බැමිණිය දැන් විසවක්. උදේනි රජුරන්ගේ අගමහේසිය. මේ යම්කිසි සිද්ධි මාලාවක් නිසා ඔන්න මේ මාගන්දිය බැමිණියටත් දැනගන්න ලැබුණා. බුදු පියාණන් වහන්සේ මේ නගරයට දැන් වැඩම කරලා ඉන්නවා. ඔන්න කල්පනා කරා දැන් ඉතින් මට පරිගන්න හොඳම වෙලාව. ඉස්සෙල්ලත් අදිෂ්ඨාන කරගෙන හිටියා මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණ හැටි මම දනිමි. මේ ශ්‍රමණ ගෞතමයාට කරන දේ කියලා ඒ විදිහටයි වෛර බැඳගත්තේ. ඔන්න දැන් අවස්ථාව ලැබුණ නිසා ඊළඟට මහගන්ධිය බැමිය මොකද කළේ? ඒ නගර වැස්සන්ට අල්ලස් දුන්නා. බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා අපින්ඩ පාති වඩිනකොට නින්දා අපහාස කළා බැනලා එලවලා දාන්නේ කියලා. දැන් මේ කාලෙත් ඔය වර්ජන ව්‍යාපාර ආදී දේවල් තිබෙනවනේ. අන්න ඒ විදිහට නුවරුන් ලවා <clears throat> බුදු පියාණන් වහන්සේ එලවලා දාන්නේ යම්කිසි සංවිධානයක් කළා. මෙහෙම දවස් කීපයක් ගත වෙන අතරේ ආනන්ද හාමුදුරන්ට මේක දරා ගන්න බැරුව බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපිට මේ නුවර වැස්සන් ගෙන්නන මේ අපහාස නින්දා බොහොම බහුලයි. අපි වෙන තැනකට යමු. වෙන කොහෙටද වඩින්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපි වෙන නගරයකට යමු. හොඳයි ආනන්ද ඒ නගරයේදීත් මේ විදිහට ඇති වුණොත් අපි වෙන නගරයකට යමු ස්වාමීනි. ඉතින් හොඳයි එතනත් වුණොත් ওই විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ ආනන්ද එහෙම ගියොත් මේ මුනු මේ දඹදිවම සියලුම නගරවලට ගියත් ඕක සංසිඳ වෙන්නේ නෑ. එහෙම නෙමෙයි කළ යුත්තේ. යම් තැනක ප්‍රශ්නයක් පැන නගුණා නම් එතනදී මේක සංසිඳවන්න ඕන. මේක වැඩි දවස් තියෙන්නේ නෑ. මම හරියට යුද බිමට බැස්ස ඇතෙක් වගේ. ඊලෝකයාගෙන් එන නිග්‍රහ, තාඩන පීඩන, ඒ රොස් පරොස්, අනුම් බැනුම් සියල්ලම මම විඳ දරා ගන්නවා කියන අදහස් ප්‍රකාශ කරමින් අපි අර මාතෘකා කළ ගාථා තුන වදාලා. අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අති වාක්‍යං තිතික්ඛිස්සං දුස්සීලෝහි බහුජනෝ යුද බැමට බැස්ස ඇතෙක් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් මිඳ දරාගන්නේ ඉවසාගන්නේ කෙසේද? අන්නේ යන්දමින්ම මමත් ලෝකයාගෙන් එන ඒ ඇනුම් බැනුම් ආදිය දරා ගන්නවය. ලෝකයේ වැඩි කොටසක් බහුජනයා දුස්සීලය. ඊළඟට දන්තං නයන්ති සමිතින් දන්තං රාජාභිරූහති දන්තෝ සෙට්ඨෝ manussේසු යෝති වාක්‍යං තිතික්ඛති. රැස්වීමකට අරගෙන යන්නේ දැමුණා වූ দমনය කරන ලද හික්මවන ලද ඇතෙකු හෝ අසකු. ඒ වගේම හික්මවන ලද ඇතෙකු හෝ අසෙකුගේ පිට උඩ තමයි රජෙක් පවා නගින්නේ. දන්තෝ සෙට්ඨෝ මිනිස්සේසු නමුත් මිනිස්සෙයින් අතර යම් කෙනෙක් ඒ පිටතින්නෙන නිന്ദා අපහාස ආදී මිද දරා ගනිද්ද අන්නේ දැමුණා වූ ඒ මිනිස්යාම ශ්‍රේෂ්ඨය. මේ දෙවෙනි ගාථාව ඊළඟට තුන්වෙනිව ප්‍රකාශ කරන වරමස්සතරා දන්තා ආජානීයාච සින්ධවා කුංජරාජ මහානාගාත්ත දන්තෝ තතෝ වරං අස්වතර නමින් හැඳින්වෙන ඒ කොටලුවක නිසා වෙනබක් කුසින් උපන් ඒ විශිෂ්ට ඒ ජව බලය ඇති අශ්වයා උතුම්ය. ඒ වගේම ආජානීය කියලා කියන ඒ තමන්ගේ පිට උඩ නැගලා ඉන්න කෙනාගේ අදහස් දැනගෙන ක්‍රියා කරන්න පුළුවන් තරම් ඥාන ශක්තිය ඇති ආජානීය අශ්වයින් උතුම්ය. ඒ වගේම සින්ධු දේශයේ උපන්නා වූ ශ්‍රේෂ්ඨ හැටියට සැලකන අශ්වයින් උතුම්ය. ඒ වගේම කුංජරාජ මහානාගා මහානාග නමින් හඳින්වෙන ඒ විශාල ශරීර ඇති ඇතුන්ද උතුම්ය. නමුත් ඒ හැම දිනාටම වඩා අත්ත දන්තෝ තතෝ වරං. තමාම দমনය වූ තැනැත්තා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳවම එතන අදහස් කරන්නේ තමාම দমনය වූ තැනැත්තාම ඒ හැම දිනාටම වඩා උතුම්ය කියලා ඒ විදිහට වදාලා ඒ වගේම හත් දිනකට පසුව ක්‍රමක්‍රමයෙන් අරක සංසිඳිලා ගියා කියලා කියනවා ඒ ඇති වුණු ක්‍රොස් පරසාදිය බොහෝ දිනාට ඒ ගාථාවල් උපකාර වුණා ධර්ම අවබෝධය සඳහා. එතකොට මේකයි ප්‍රවෘත්තිය මේක තුලින් අපි බලමු මේ බුදුගුණ සාගරයේ ගැඹුර අපට තේරුම් ගන්න පුළුවන් මට්ටමින් දැන් මෙතන මේ කියවෙන අපි කලින්ම කල්පනා කරලා බලමු මේ බුදු පියාණන් වහන්සේ යෙදූ උපාය මාර්ගය බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාව වගේම මහා කරුණාවත් ඒ අනිත් සියලුම ශ්‍රාවකින්ට වඩා කැපී පෙනෙන විශාල ගුණාංග උතුම් ගුණාංග දෙකක් මේ දෙකම අඩංගු වෙනවා මේ මහා කරුණා සමාපatti ඥානයේ මොකද දැන් පොතපතේ සඳහන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ අන්දාම අලුයම් වේලේ මහා කරුණා සමාපatti ඥානය කියලා කියන ඒ ඥාන දැල ඒ ඥාන ජාලය මුළු ලෝකය පුරා පතුරු වුණා කියලා. ඒ අවස්ථාවේ එදිනට මාර්ගඵල ලබා ගැනීමට ඉතාමත්ම සුදුසු අය ඒ ඥාන ජාලයේ පිණි සිටිනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේගේ මේ මහා කරුණාව, ඒ සමාපත්තිය තුලින් ඇති වෙන ඥාණය ඒකම පහළ වෙනවා. ඒ බඳු පුද්ගලයන් හික්මවන උපාය මාර්ගය පා බුදු පියාණන් වහන්සේට. ඉතින් මහා කරුණා සමාපatti ඥානයේ වටිනාකම අපිට හිතා ගන්න පුළුවන්. ඒක හඳුන්වන්නේ අසාධාරණ බුද්ධඥානයක් කියලා. අසාධාරණ කියලා කියන්නේ මේ කාලේ අදහසින් නෙවෙයි අසාමාන්‍ය අතිවිශේෂ කියන අදහසින්. අනිකුත් ශ්‍රාවකයන්ට අයිති නැති, අනිකුත් ශ්‍රාවකයන්ට නැති විදිහේ මහා පුදුම මහා කරුණා සමාපatti ඥානයක් බුදු පියාණන් වහන්සේට තිබෙනවා. ඒක පිහිට කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ කොයිතරම් ඈතක හිටියත්, කොයිතරම් හීන දීන තත්වයක හිටියත් බුදු පියාණන් වහන්සේ තැනැත්තා සොයාගෙන යනවා. ගිහිල්ලා ඒ නිසි උපාය මාර්ගයෙන් ඒ තැනැත්තා නිවන් කරා පමුණුවනවා. අන්නේ තරම් පුදුම විදිහේ ඒ ඥාන ජාලයක් බුදු පියාණන් වහන්සේට තිබුණා. දැන් මෙතන මේ උපාය මාර්ගය ගැන හිතලා බලනකොටත් සමහර විට මේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් මේකේ පොඩි අඩුපාඩුවක් ඇතේ කියලා. මොකද බුදු පියාණන් වහන්සේ අර මාගන්ධිය තරුණ බැමිණියට ගේ ශාරීරිය ඒ රූප සම්පත්තිය ගැන කළ ඒ වචන කීපය නිසා ඇය වෛර බැඳගත්තා. නමුත් එතන දක්වන්නේ යම් කෙනෙකුට ලෝකෝත්තර තත්ත්ව ලබා ගැනීමට උපකාර වෙනව නම් යම්කිසි පාය මාර්ගයකින් අනිත් අයින් පහු සිද්ධ කරගත්තත් බුදු පියාණන් වහන්සේ ක්‍රියාමාර්ගය ගන්න බවයි. මෙතන ඒකට හේතු හැටියට අපිට දක්වන්න පුළුවන් අර මාගන්තිය බමුණාත් බැමිණියත් තමන්ගේ දියණියගේ රූප සම්පත්තිය නිසා දැඩි මාන්නයක් ඇති කරගෙන හිටියා. ඒ මාන්නය බිඳින්නයි බුදු පියාණන් වහන්සේ අර විදියට රූපයට නිග්‍රහ වෙන විදිහේ වචනයක් ප්‍රකාශ කළේ. ඒ ගාථාවක් වදාළේ. එතකොට ඒ තරුණියා ඒ පිළිබඳව වෛරය ඇති කරගත්තත් එහි අවසාන ප්‍රතිඵලය අර මාගන්ධිය බමුණාත් බැමිණියත් අනාගාමි ඵලයටපත් වෙලා අවසානයේ රහත් බවටත්පත් වුණා. අන්න ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ ඒ යොදාගත් උපාය මාර්ගය උදෙක් මහා කරුණාවෙන්. මොකද ලෝක සත්වයා මේ මහා සංසාරයේ දුක් විඳින සත්වයෙක් එක සත්වයෙක් හරි බේරා ගැනීමට බුදු පියාණන් වහන්සේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ අතරතුර කෙනෙක් ඒ ගැන හිත කලකිරුවාගෙන පෞසිද්ධ කරගත්තට ඒකට කරන්න දෙයක් නැහැ. අන්න ඒ විදිය තත්වයක් තිබෙන්නේ. එතකොට මේ මහා කරුණා සමාපatti ඥානය, ඒ ඥාන ජාලයේ මහා හිතා ගන්නවත් බැරි විදිහේ පුදුම ශක්තියක් තිබෙන එකක්. දැන් මේ කාලෙත් නොයෙකුත් ඔය අන්තර්ජාල ආදී ජාල තිබෙනවා. ඒ වයින් බොහෝ විට කරන්නේ මේ ලෝකයා සංසාරය තුලම කරකවන එකයි. නමුත් මේ සංසාර දැලෙන් පිටට පනින්න ශක්තිය ඇති අය දැකීමටයි බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපatti ඥාන ජාලය ලෝ පුරා පතුරවන්නේ. ඒ අනුවයි බුදු පියාණන් වහන්සේ ඊළඟට ඒ තැනැත්තන් කරා ගිහිලා ධර්ම අවබෝධය කරන්නේ. එතකොට මේ මහා කරුණා සමාපatti ඥානය ඒ අනුව අපට හිතලා බුදු පියාණන් වහන්සේගේ ඒ ගම්භීර ඥාන ශක්තිය මහා කරුණාව කියන අපට සද්ධාව ඇති කරගන්න පුළුවන් ඒ වගේම කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී අර මේ ගාථා වලින් විශේෂයෙන් කියවෙන ආකාරයට අර සියලු රොස්පරොස් නින්දා අනුම් බැනුම් ආදිය විඳතරාගත්තු ආකාරය ඒ උතුම් ශ්‍රේෂ්ඨ ගුණය අපි කාටත් ඒක සමාජයේ ජීවත් වෙන හැම කෙනාටම මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ මට්ටමින් අපේ සිත් කැළඹෙනවා නමුත් බුදු පියාණන් වහන්සේගේ සිත කිසිම ආකාරයකින් ඒවායින් කැළඹීමකටපත් වුණේ නැහැ. ඒ තරම් පුදුම తాදී ගුණයක්, ස්ථිරසාර ගුණයක් බුදු පියාණන් වහන්සේ තුල තිබුණා. යම්කිසි ප්‍රශ්නයක් පැන නගුණාම එතනදීම ඒක සංසිඳ වීමේ ඒ උතුම් වටිනා ගුණයත් එතනින් අපට පෙනෙනවා. ඒ වගේම මේ අෂ්ටලෝක ධර්මය ලාභාලාභ ආයස යස සාදී වශයෙන් අපකීර්තිය කීර්තිය නින්දාව ප්‍රශංසාව මේ හැම කෙනෙකුටම හැම කෙනාටම පොදු දේවල් බුදු කෙනෙකුට පවා වෙනස තිබෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේගේ භාග්‍යවත් ගුණයටම අයිති හැටියට සලකන්න පුළුවන්. ඒවා විඳ දරා ගැනීමේ මහා උපේක්ෂා ගුණය. එතකොට ඒ විදිහට කල්පනා කරලා බලනකොට බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ ගුණය ඒකට හේතුවත් අර භාග්‍යවත් බවයි. දැන් සමහර විට මේ පින්නතුන් කල්පනා කරන්න පුළුවන් මේ භාග්‍යවත් කියලා කියනකොට භාග්‍ය කියලා මේ කාලේ අපි පාවිච්චි කරන්නේ වාසනාව කියන එක. වාසනාවන්ත කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන එක්තරා පැහැදිලි කළ යුතු කාරණයක් තිබෙනවා. ඒක ටිකක් ගැඹුරට යන කාරණයක්. බුදු පියාණන් වහන්සේ පිළිබඳව ධර්ම පොතපත්වල ධර්මයේ සඳහන් වෙනවා. බුදු පියාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් නැති කළා කියලා. සවාසනා සකලක්ලේශයන් නැති කළා කියන්නේ වාසනා ගුණ සහිත කෙලෙස් කිලිටි නැති කරා කියලා. අන්න එතෙන්දී වාසනා කියන වචනේ අමුතුම අර්ථයකින් ශාසනය යෙදෙන්නේ. මේ කාලේ ඔය නිතර අසන්ට ලැබෙන වාසනාර්ථයෙන් නොවේ. මෙතන මේ කියවෙන වාසනාව වාසනා ගුණය කියන එක ඒක කෙනෙකුට ඒක හොඳ ගුණයක් හැටියට දක්වන්නේ. කෙලෙස් වලින් ඉතුරු වෙන ගඳක් වගේ එක දෙයක්. මෙතන වාසනා කියලා කියන්නේ. දැන් ඒක නිසාම තමයි අර බුදුගුණ සාගරයේ ගැඹුරට කිමිදී ඒ වීදාගම මෛත්‍රිය මහා ස්වාමින් වහන්සේ බුදු ගුණ ගැන කියනකොට කියන්නේත් මෙලොව සැමටම ඇති වාසනා ගුණ කිසිවකුත් නැති මෙලොව අනිත් හැම දිනාටම තියෙන වාසනා ගුණ බුදු පියාණන් වහන්සේට නැත කියනවා මේක කියවුවාම කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් බුදු පියාණන් වහන්සේ හරි අවාසනාවන්ත කෙනෙක් නේද කියලා නමුත් මෙතන වෙනස තියෙන මේ වාසනා කියන පදය ධර්මයේ දෙන්නේ වෙනම අර්ථයකින් දැන් මේ පින්නතුන් දන්නවා තමන්ගේ ඉඩමක ඉඩ ආරම්මලක් පිපුණාම ඉතින් සොයාගෙන ගිහිල්ලා මේ ගඳ තියෙන තැනක් කියලා ඊළඟට මුළු පැලේම උගුල්ලලා වීසි ගන්නවා. ඒ වුණත් සෑහෙන වෙලාවක් අර ගඳ පවතිනවා. අන්න ඒ වගේ තමයි මේ අති දීර්ඝ සංසාරයේ අපි රැස් කරගත්තු මේ කෙලෙස් කුණු කසට මේවා ඒ ආර්ය මාර්ග ඥාණයෙන් අරහත් මාර්ග ඥාණයෙන් මේවා ඉවත් කළත් තවත් ඉතිරි වෙනවා මේවයි ගඳ. රහතන් වහන්සේලාගේත් බුදු පියාණන් වහන්සේගේත් ඇති වෙනස මේකයි. රහතන් වහන්සේලාට අර කියාපු වාසනා කිලිට ඉතිරි වෙනවා. සවාසනා සකලක්ලේශ කියලා කියන්නේ වාසනා සහිත සියලු කෙලෙස්. නමුත් රහතන් වහන්සේලාට මේ වාසනා ගුණ ඉතුරු වෙනවා. ඒක නිසා උන්වහන්සේලාගේ කායික මානසික පැවතුම් වලදී අර සාංශාරික පුරුදු, කෙලෙස් පුරුදු මතු වෙලා සමහර විට ලෝකයා වැරදි අදහස් පවා ඇති කරගන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ වාසනා ගුණ වලින් මිදිලා අර කියාපු මේ දෙවෙනි අර්ථයෙන් අපි මේ ලෝකේ මේ කාලේ පාවිච්චි කරන වාසනාර්ථය නොවේ. එතනින් හිතා ගන්න තියෙන්නේ මේ වාසනා කියන වචනේ බොහෝ විටේ දෙන්නේ අර දැන් අපි අර කිඩාරම්මල ගැන කිව්වා වගේ යම්කිසි අපවිත්‍ර දෙයක් තිබිලා ඒක ඉවත් කරාට පස්සෙත් එතන ටික වෙලාවක් යනකම් ගඳ ඉතිරි වෙනවා. අන්න ඒ වගේ මේ චිත්තසංතානේ ආර්ය මාර්ග ඥාණයෙන් කෙලෙස් නැසුවේ වී නමුත් ඒ තැනත්තා දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ආපු කෙලෙස් පුරුදු ඉඳ හිට මතු වෙනවා. අන්න එහෙම දුර්වලතාවක් රහතන් වහන්සේලා තුල තිබුණත් පාරමී ශක්තිය අනුව බුදු පියාණන් වහන්සේ ඒ පුරණ ලද පාරමී ශක්තිය අනුව ඒ ශක්තිය කොයිතරම්ද කියතොත් උන්වහන්සේගේ සමාධියත් ප්‍රඥාවත් කොයිතරම් තියුණුද ගැඹුරුද කියතොත් ඒ අර වාසනා ශක්තිය යටවබන්න ඒවා මැඩපවත්වන්න පුළුවන් ශක්තියක් බුදු පියාණන් වහන්සේට තිබෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ වාසනා සහිතම සියලුම කෙලෙස් වාසනා සහිතම මුලින් උපුටා දාලා ඊළඟට ගඳක්වත් ඉතුරු වෙන්නේ නැති ආකාරයට පවි පරම පවිත්‍ර సంతානයක් බුදු පියාණන් වහන්සේ සතුව තිබුණා. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් දැන් මෙතනත් අර අර අෂ්ටලෝක ධර්මයේ හමුවේ අල්ප මාත්‍ර කැළඹීමක් නැතුව බුදු පියාණන් වහන්සේ ක්‍රියා කළෙත් ඒක නිසායි. ඉතින් ඒ විදිහට බුදු ගුණ ගැඹුර ගැන අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ අර රූප ශෝභාව ගැන දැන් සාමාන්‍ය ලෝකයා නම් මේ විදිය රූප සම්පන්නයක් තිබෙනවා නම් ඒක උපකාර කරගන්නේ පංචකාම සම්පත්තිය සඳහායි. දැන් ඇත්ත වශයෙන්ම අර බමුණා බොහොම වෙහෙසා ගනිමින් හිටියා තමන්ගේ දියණියට සුසුසාමි පුරුෂයෙක් සොයා ගැනීමට. නමුත් බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළේ ඒ වමනාව ඉෂ්ට කරන්න නොවේ. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ ගත්තු ක්‍රියාමාර්ගය අනුව ඒ දේශනා කොට වදාළ ධාතාව අනුව බැමිණියටත් බමුණාටත් ඥානවන්ත නිසා වුන්ට පෙනුණා බුදු පියාණන් වහන්සේගේ බාහිර රූප සම්පත්තියටත් වඩා ගැඹුරු එහෙම නැත්නම් ආකර්ශනීය රූප ශෝභාවටත් වඩා ගැඹුරු ඥාන ශක්තියක් උන්වහන්සේ තුල තිබෙන බව ප්‍රඥා ශක්තියක් අන්නේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ ගුණ සම්භාරයේ බිඳක් තමයි මේ මහා කරුණා සම්පatti ඥාණයෙන් මතුවෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ తాදී ගුණය කියලා කියන ස්ථිරසාර ගුණය. ඒක හඳුන්වනවා හරියට අර නගර දොරටුවක හරියට පිහිටුවන ලද ඉන්ද්‍ර කිහිලයක් එහෙම නැත්නම් පොළොව යටට බස්වන ලද හොඳ කණුවක් වගේ බුදු පියාණන් වහන්සේ නොසෙල්වී සිටින ගුණයක් තිබුණා. දැන් සාමාන්‍ය ලෝකයා නම් ඒ ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන චෝනතෝ ලාභේනකොට ඉදිමෙනවා අලාභේනකොට වැටෙනවා අන්න ඒ විදිහට මේ අෂ්ටලෝක ධර්මය තුල බොහෝ දෙනාගේ සිත්වල කැළඹීම් සිදු වෙනවා බුදු පියාණන් වහන්සේ ඒ අෂ්ටලෝක ධර්මයේ දෙපැත්ත තරාදියක තට්ටු දෙක වගේ මේ දෙපැත්ත ඒවා පිළිබඳව සම උපේක්ෂාවකින් බලන ගුණයක් තිබුණා බුදු පියාණන් වහන්සේට අන්න ඒක අනුව එතකොට බුදු පියාණන් වහන්සේගේ විශිෂ්ට ගුණ සමුදාය අසාධාරණ බුද්ධ ඥානයක් හැටියට සලකන ඒ බුද්ධ ඥානයේ වටිනාකම අපට හිතා ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ජීවිතය දැන් අපි සඳහන් කළා මේ අපිත් එමඟුල් දිනය කියලා කියන වෙසක් දිනේ එකම දිනයකදී ඒ වැදගත් සිද්ධි තුන බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධි තුන සිද්ධ වුණේ උත්පත්තිය ඊළඟට සම්බෝධිය ඊළඟට පරිණිර්වාණය ඊළඟට බුදු පියාණන් වහන්සේ 29 හැවිරිදි වයසේදී අබිනිෂ්ක්‍රමණය කළා සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා 35 වෙනි වියේදී ඒ බුද්ධත්වයට පැමිණ වදාලා ඊළඟට 45 වසරක් බුද්ධ කෘත්‍ය වශයෙන් ඒ ඊටාම සුළු කාලයක් නිින්ද සඳහා කැප කරමින් මුළු කාලයම අපාය මාර්ගයට නැමුණු කෙලෙස්වල ගැලී සිටින ලෝකයා මේ සංසාරයේ දීර්ඝ කාලයක් දුක් විඳින සත්වයා අපාය මාර්ගයෙන් මුදාගෙන සංසාර දුක්යෙන් මිදීමට බුදු පියාණන් වහන්සේ ඒ බුද්ධ සේවාව කළා අන්න එතකොට බුදු පියාණන් වහන්සේගේ ජීවිතය ගැන අපි හිතලා බලන්න ඕන. බුද්ධ චරිතයෙන් අපට ගැත හැකි ආදර්ශයමටයි මේ හැම සිද්ධියක් තුලින් බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් අපට හෙළි වෙනවා. බුදු කෙනෙකුන් කියලා කියන්නේ ඒ දීර්ඝ කාලයක් පාරමී ශක්තියක් ඇති කරගත්තු කෙනෙක්. සාරාංශකය කල්පලක්ෂයක් කියලා අපි කියනකොට ඒක කොයිතරම් දීර්ඝ කාලයක්ද? එච්චර කාලයක් අර බුදු පියාණන් වහන්සේට යම් අවස්ථාවක් ඇති වුණා නම් මා පමණක් මිදෙන්නේ නැතුව මිනුහත් ලෝක සත්වයාම හැකිතාක් දුරට මුදා ගන්න ඕන කියලා එතෙන් පටන් ඊළඟට ඒ සඳහා උපකාර වන මහා ප්‍රඥාවත් ඊළඟට ඒ සත්වයින්ගේ ආශය අනුසය වශයෙන් ඒ සත්වයින්ගේ සිතුම් පැතුම් ඒ සත්වයින්ගේ අතීත කර්ම වේග මේ හැම එකක්ම පෙනෙන මේ බුද්ධ ඥාන ඒවා ඇති කර ගැනීමටයි මේ පාරමී වැඩුවේ බුදු පියාණන් වහන්සේ දැන් පාරමිතා කියලා කියනකොට මේ පින්නතුන් දන්නව දස පාරමිතාවන් සඳහන් වෙනවා දානං සීලං චනෙක්ඛම්මං පඤ්ඤා විරේණ පංචමං කන්ති සච්ච මදිඨාණං මෙත්තුපෙක්ඛායි මේ දස කියලා ওই දස පාරමිතා සඳහන් වෙනවා මේක තුල අපට පේනවා එක එක ගුණයක අවසන් කෙලවරටම බුදු පියාණන් වහන්සේ දිනු කළා දානයේ අන්තිම කෙලවරටම සීලයේ අන්තිම කෙලවරටම ශනෙක්ඛම්මේ අන්තිම කෙලවරටම ඒ තරම් දීර්ඝ කාලයක් බුදු පියාණන් වහන්සේ ඒ සඳහා ඒ තමන්ගේ ජීවිතය කැප කළා එතකොට පාරමී කියලා කියන්නේ මේ මේ ಗುಣධර්ම අවසානයේටම දිනු කරනකොට ඒ තුලින් යම්කිසි අත්දැකීම් රාශියක් බුදු පියාණන් වහන්සේට ඉතුරු වෙනවා. දැන් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මොකද්ද මේකේ තේරුම කියලා. මේ පාරමී පිරීම තුල තිබෙන ගැඹුරු අදහස මොකද්ද? මේ පාරමී පිරීම තුලින් මේ ලෝකයේ ලැබෙන සියලුම අත්දැකීම් රාශිය අර බුදු පියාණන් වහන්සේගේ සම්බෝධි ප්‍රනිධි කියලා කියන ඒ පරමාර්ථයට එකතු වෙනවා. මේවා නිකන් විසිරලා යනව නෙවෙයි. ඒ පරමාර්ථ ප්‍රණිති කියලා කියන ඒ යම් අවස්ථාවක් බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨාන කළා නම් මම තුන්ඩෝකාග්‍ර බුදු කෙනෙක් වෙනවා සම්මා සම්බුද්ධිය ලබනවා කියලා ඒ සිටිවිල්ලට එකතු වෙනවා එතන ඉඳලා පුරණ මේ එතන ඉඳලා ගත කරන ජීවිතවල අත්දැකීම් රාහිය හොඳ හෝ නරක හෝ මේ හැම එකක්ම හැම එකක් තුලින්ම අර ඥාණිය වැඩිනවා දැන් අපි දන්නවා අපි යමක් කරන්න යම් කිසි ශිල්පයක් ඉගෙන ගන්න උත්සාහ කිරීමේදී වර්ධින තැන්වලිනුත් අපි ඉගෙන ගන්නවා අපිට එන පීඩන වලිනුත් ඉගෙන ගන්නවා. ඒක නිසා තමයි අර බොහෝ දෙනෙක් ඒක ඥානවන්තව කියන කියමනක් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සම්බෝධියට බාධා කළේ දෙවිදත්තරුන් වහන්සේ කියලා. නමුත් යථාතකින් බලනකොට කියන්න පුළුවන් දෙවිදත්තරුන් වහන්සේ තමයි උපකාර වුණේ බුදු පියාණන් වහන්සේට මේ සම්බෝධිය ලබා ගන්න. එහෙම කීම සමහර විට වරදවල වටහා ගන්න පුළුවන්. නමුත් එතනින් අපිට හිතා ගන්න තිබෙන්නේ මේ සම්බෝධිය පුරණ කාලය තුල බුදු පියාණන් වහන්සේට ඉදිරිපත් වුණු බලගතුම බාධකය තමයි දෙවිදත්තරුන්ගේ ඒ වෛරය නිසා ඇති කරගත්තු ඒ පරිගැනීමේ චේතනාව. දැන් මෙතෙන්දිත් මේ මහාගන්ධි එක්තරා මට්ටමකින් මේ වෛර අදහසකින් ක්‍රියා කළා. මේ හැම එකකින්ම බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරය ඔපනැගිනවා. එතකොට මේ පාරමී පුරණ කාලයේදී නම් නොයිකුත් පීඩන ජීවිත පරිත්‍යාග ඇස්තිස් මස්ලේ දන් දෙන්න සිද්ධ වුණා. තව නොයිකුත් මහා පීඩන තාඩන පීඩන රාශියක් බුදු පියාණන් වහන්සේට ඒවට මුහුණ දෙන්න සිද්ධ වුණා, විඳින්න සිද්ධ වුණා. නමුත් එයින් බුදු පියාණන් වහන්සේට ඉතුරුනේ මොකක්ද? ඒ ලෝක සත්වයාගේ සිත් ක්‍රියා කරන ආකාරය, ඒ විදිහේ දේවල් පාප කර්ම වලට නැඹුරු වෙන්න හේතු, ඒ වායේ පසුබිම, ඊළඟට ඒ අවස්ථානුකූලව සත්වයින්ගේ සිත් වෙනස් වෙන හැටි, එපමණක් නෙවෙයි. තමන් වහන්සේගේ සිත ඒ බඳු අවස්ථාවල් වල කැළඹෙන වෙනස් වෙන හැටි, ඒවා උපේක්ෂාවට ගන්න මාර්ගය ඊළඟට එපමණක් නෙවෙයි. ඒ තමන් සමහර විට අපි හිතමු දැන් බුදු පියාණන් වහන්සේ කෙනෙකුට ඇස්සිස් මස්ලේ දන් දෙන්න ඒ බඳු දේවල් දෙන අවස්ථාවේදී පවා අපට පොතපතේ නම් කියවෙන්නේ උන්වහන්සේ දානය දුන්නා කියලා කිසිම ගණනක් නැතුව කියලා හරියටම බොහොම පහසුවෙන් කියලා. නමුත් බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ තාම බුදු කෙනෙක් නෙවෙයි. අඩුපාඩුකම් තියෙනවා. ඒ අතරතුර බුදු පියාණන් වහන්සේ දෙන දෙන සාමාන්‍ය ලෝකයාට නොදී හැකි දානයක් දෙන අවස්ථාවේදී බොහෝ විට ඒ බෝධිසත්වයන් වහන්සේගේ සිත පවා චංචල වෙනවා. අන්න ඒකිනුත් ඉගෙන ගත්තා. සිත සසල වෙන අවස්ථාවල් මේවයි. ඒ හැම එකක්ම බුදු පියාණන් වහන්සේට අවසානයේ අර ආසයානුසේ ඥාන ආදී වශයෙන් ඒවා දිනු කරගන්න උපකාර වුණා. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ අසාධාරණ ඥාන හැටියට කියන අසාමාන්‍ය අතිවිශේෂ ඥානවලට හේතුව ඒ දීර්ඝ කාලයක් වුණ ලද පාරමී ශක්තියමයි. ඒ පාරමී ශක්තිය තුලින් දිනු වුණු ඒ ಗುಣ සම්භාරයයි අපි බුද්ධ චරිතය බුදු ගුණ කියලා අර අපි කියාපු අරහං ආදී අරහත් ආදී ඒ ಗುಣ සම්භාරයෙන් අපි කෙටි කළා සැකෙමින් අපි මතක් කරගන්නේ සිහියට නගාගන්නේ. නමුත් ඒ කොයි විදියට සිහියට නගා ගන්න උත්සාහ කළත් ඒකේ ගැඹුර මනින්න බෑ අපට. මේ මහා බුදුගුණ සාගරයේ ගැඹුර. ඒ වගේම එහි පරතරක් පේන්නේ නැති තරමට. දැන් මූද දිහා බැලුවාම අපට පේන මට්ටම තමයි අපික්ෂිතජය කියලා කියන්නේ. ඊට එහාවට පේන්නේ නැහැ. ඒ වගේම බුදුගුණ සාගරයේ අර පුළුල් බව ඒක නිසාම තමයි සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ මේ විදිහට ක්‍රියා කරේ මොකද මේකේ අඩුපාඩුවක් තියෙනව නේද කියලා අපට පේන්නේ නෑ ඒක. නමුත් එහි ගැඹුරු අදහසක් තිබෙනවා. දැන් මෙතනත් අර මාගන්තිය ඒ ඒ අර දෙදෙනාට අරහත් ඵලය ලබා දීම සඳහායි බුදු පියාණන් වහන්සේ අර විදියට ක්‍රියා කළේ. ඔන්න ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් බුද්ධ චරිතයේ ඒ පුදු මහා පුදුම සිදුවීම් රාශියේ උන්වහන්සේ ජීවිත කාලයේදී අසදිස දාන වගේ මහා ලාභ ලැබුවා. ඒ වගේම සමහර අවස්ථාවල පින්ඩපාතයේදී හරියට ලැබුණේ නැහැ. අන්න ඒ බඳු ඒ නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ හැම එකක්ම දරා ගැනීමේ උපේක්ෂා ගුණය අන්න අර කියාපු පාරමී ශක්තිය තුලින් බුදු පියාණන් වහන්සේ ඇති කරගත්තා. උච්චතම උපේක්ෂාවක් උන්වහන්සේගේ සමාධි ශක්තිය කොයිතරම්ද කියතොත් උන්වහන්සේ බණ දේශනා කරන අවස්ථාවේදී පවා තමන් ලබාගත්තු ඒ ඵල සමාපත්තියට සමවැදීමේ ශක්තිය තිබුණු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අවුරුදු 80ක් වෙලා අන්තිමටම ඊ타මත්ම දුර්වල අවස්ථාවේදී පවා බුදු පියාණන් වහන්සේම මහා සීහනාද සූත්‍රයේම ප්‍රකාශ කරනවා සීහනාදයක් වගේ ඒ කොයිතරම් වුණත් මගේ ඥාන ශක්තිය ප්‍රඥාව ඒක ජරාවටපත් වෙලා නැහැ ඒ ඒ වගේම ස්ථිරසාරයි අන්නේ විදියට මහා පුදුම විදියේ ගුණ සම්භාරයක් බුදු පියාණන් වහන්සේට තිබුණා. උන්වහන්සේගේ ගුණ සම්භාරයේ ඒ මහිමේ අනුයි අනන්ත අප්‍රමාණ ලෝක සත්වයා දෙවි මිනිසුන් සත්තා දේව මනුස්සාණන් කියලා කියනකොට ඉන්න අපිට පේනවා මිනිස්සෙයින් පමණක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මයින් පවා ඒ බුදු කෙනෙක් උපදිනකම් බලන් හිටපු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල හිටපු අය පවා බුදු පියාණන් වහන්සේගෙන් එන් ධර්මය අහලා ඒ නිර්වාණ ශාන්තිය ලැබුවා. ඊළඟට අපි කල්පනා කරන්න ඕන ඒ බුදු කෙනෙක් ඇත්ත වශයෙන්ම බුදු වුණාට පස්සේ ගරු කරන්නේ කාටද? බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. බුද්ධත්වයේ ලැබුවට පස්සේ මම කාටනම් ගරු කරමින් ජීවත් වෙන්නද කියලා බලනකොට ලෝකයේ ඊට වඩා කෙනෙක් නැහැ. නමුත් කිලාට කල්පනා කරලා බැලුව අතීත තථාගතයන් වහන්සේලා පිළිබඳව අතීතයේ තථාගතයන් වහන්සේලා ධර්මයටම ගරු කරමින් ධර්මයටම පූජා කරමින් ජීවිතය ගෙව්වා කියලා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයටයි ගරු කළේ. ධර්මයයි ශාස්ත්‍ර තනතුරේ වගේ තබා ගත්තේ. අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ අපි බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ බුදු කෙනෙක් කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ ඒ පහළ කරගත්තු ධර්මයේ නිසායි ඒ බුද්ධ తত্ত্বය බුදු පියාණන් වහන්සේට ලැබුණේ. එතකොට සංඝ කියලා කියන්නේ මේ ධර්මයේ ක්‍රියාත්මක කළ හැකි බව, එහි ප්‍රායෝගික අගය ලෝකෝත්තර මාර්ගඵල ලබා ගන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරගත්තු පිරිස තමයි සංඝයා වහන්සේලා කියලා කියන්නේ අපි තුන්රුවන් කියලා කියන්නේ උකයි. එතකොට අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕන මේ වෙසක් දවසේ ඒ බුදුගුණ සමුදාය ගැන හිතන අතරම අපි බුදුගුණ සිහි කිරීමෙන්ම පමණක් සෑහීමකටපත් වෙන්න නරකයි. ඇත්ත වශයෙන්ම බුදුගුණ සිහි කිරීම මහා ආනිසංස තිබෙන බව බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා. යේ යේකෝ යේ පනතේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේකෝ පන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති කියලා යම් කෙනෙක් බුදු කෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්තේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කෙරෙහි යම් කෙනෙක් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගත්තා නම් එහි විපාකයක් ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ විදිහට හිතනකොට බුද්ධානුස්සති වශයෙන් බුදුගුණ මෙනෙහි කිරීම පවා ලෝකයාට මහා ශාන්තියක්. ඒක නිසාම තමයි තිරිසන් සතුන් පවා ඒ බුදු පියාණන් වහන්සේගේ ඒ මිහිරිස්වරය බුදු පියාණන් වහන්සේගේ භාග්‍යවත් ගුණේම ලක්ෂණ තමයි අපි අර කලින් කියාපු රූප ශෝභාව වගේම අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය කියලා කියන එක ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ තර්ක ශක්තිය ඒ කෙනෙකුට ධර්මය අවබෝධ කර උපනියම උපමා උපමේය ආදී සංසන්දනය කරමින් ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය මහා ප්‍රඥාව මේ හැම එකක්ම භාග්‍යවත් ගුණයට අයිති මේ එක එකක් බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූල උපයෝගී කරගත්තා ලෝකයාට ධර්මය අවබෝධ කරවීමට ඇතම් කෙනෙක් බුදු පියාණන් වහන්සේගේ රූපයට ඇදීලා එනවා තවත් කෙනෙක් ඊශ්වරයට ඇදීලා එනවා තවත් කෙනෙක් උන්වහන්සේගේ තර්කන ශක්තියට ධර්මය ඉදිරිපත් කරන උපමා උපමේ ඒවාට ඇදීලා එනවා තවත් කෙනෙක් උන්වහන්සේගේ මහා ප්‍රඥාවටම එහි අනුභවයෙන් අවබෝධය ලබා ගන්නවා තවත් කෙනෙක් උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්යයෙන් Tamanගේ මාන්නය නැති කරගෙන මේ ධර්මයට ලං වෙනවා ඔය කියාපු මහා භාග්‍යවත් ගුණය නිසා තමයි බුදු පියාණන් වහන්සේට කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණේ. අනිත් අතට ඒ හැම දෙනාගේම චිත්තවල බලපවත්වන ආශයානුසය කියලා කියන සාංශාරික පුරුදු ඒ පුද්ගලයා සංසාරයේ දියුණු කරගත්තු යම් ධර්මයන් තිබෙනවා නම් කර්මස්ථාන තිබෙනවා නම් ඒකට ගැලපෙන ආකාරයටයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. අන්න ඒ විදිහේ මහා පුදුම ශක්තියක් බුදු පියාණන් වහන්සේට තිබුණා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය එහි හැසිරීමේ කොටසක් හැටියටයි මේ පින්වත් පිරිස අද මේ සීල් සමාදන් වෙලා සිටින්නේ ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ සීලය තමයි මේ ගුණ ධර්මවල මූලික පදනම සීලය කියන පදනම උඩ ඉඳගෙනයි සමාධිය වඩන්න ඕනේ ඊළඟට සමාධිමත් වූ සිතෙන් තමයි ප්‍රඥාව වශයෙන් මේ විදර්ශනාමය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත යුත්තේ මෙන්න මේ සීල එක පැත්තකින් බලනවා නම් දාන සීල භාවනා කියලා හඳුන්වනවා. ගිහි පින්වතුන් බොහෝ විට ඒ වචන තුනයි පාවිච්චි කරන්නේ. අනිත් පැත්තෙන් බලනකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන මේකයි මේ ධර්ම මාර්ගය එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන බුදු කෙනෙක් ලෝකයට හඳුන්වා දෙන චතුරාර්ය සත්‍ය ධර්මය තුලම මේ හැම එකක්ම තිබෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ මුළු මහත් සාංශාරික පැවැත්මම දුකක් මේ දුකට හේතුව ලෝක සත්‍යය තුළ නොසිඳී පවත්නා තණ්හාවයි මේ තණ්හාවේ සංසිඳවා ගැනීම කියලා කියන්නේ ඒකට පංචකාම සම්පත්තියෙන් එයට තව තවත් ගින්නට පිදුරු දානවා වගේ දෙමීමෙන් නොවේ මේ තණ්හාවට යම් හේතුවක් තිබෙනවා නම් ඒ ඉවත් කිරීමෙන් අවිද්‍යාව ඉවත් කිරීමෙන් මේ තණ්හාව සංසිඳවා ගැනීමයි. ඊළඟට ඒ තණ්හාව සංසිඳුණු ඒ නිවුණු సంతාන తත්වයමයි නිවන කියලා කියන්නේ 아무තු ලෝකයක් නොවේයි. එතකොට මේ නිවීම තුලින් විශේෂයෙන්ම මේ තණ්හා කියලා කියනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන තණ්හාව ඊටාම සියුම් මට්ටමක් තමයි මේ භවයේ දිගට දිගට යාමේ ආසාව. කොයිතරම් දුක් කරදර වින්දත් මේ පින්වත් පිරිස වුණත් මේ හොඳින් දන්නවා. මේ කොච්චර වුණත් අවසාන මොහොතේදී හිතෙනවා මේ සැරේ නම් බැරි වුණා අපේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඊළඟ ජීවිතේවත් මම ලබා ගන්න ඕන කියලා මේ විදිහට මිරිඟුවක් පස්සේ දුවන වගේ මේ සංසාරික සාංසාරික සත්වයින් මේ ගමන කරන්නේ. ඒක බුදු ඇසට පෙනී ගියා. බුදු කෙනෙක් පමණයි ඒක වෙන්නුම් කරන්නේ හරියාකාර මුළු මහත් පංචස්කන්ධයේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මුළු මහත් පංචස්කන්ධයේම දුකක්. මුළු මහත් සංසාර පැවැත්මම දුකක්. මේ පැවැත්මට ඇති ආසාව තණ්හාව නැති කර දවසේ තමයි ලොකුම සැනසීම කියලා කියන්නේ. අන්න එතකොට අර උණ කාර්යයට වතුර දෙනවා වෙනුවට ඒ ලෙඩේට නියම රෝග නිදානය සුවලා බෙහෙත් කරන්න වගේ දෙයක් බුදු පියාණන් වහන්සේ කළේ ඒ අසමසම වෛද්‍යාචාර්යයන් වහන්සේ කියලා කියන්නේත් ඒකයි බුදු පියාණන් වහන්සේට අන්නේ විදිහට ඒ ධර්මයේ දේශනා කළ ධර්මය අනුව අපි කල්පනා කරන්න ඕන මේ අද දවසේ මේ බොහෝ පින්වතුන් තුන් දස සීල් සමාදන් වුණා තවත් කෙනෙක් අෂ්ටාංග උපෝසත අට්ටාංග සීලය සමාදන් වුණා මේ අවස්ථාවේ ආජීවශ්නුක සීලය කියලාගෙන එක්තරා මට්ටමකින් ඒකත් උසස් සීලයක් කොයි හැටියකින් නමුත් මේක එක ශික්ෂාපදයක අගය කල්පනා කරන්න ඕන. බුදු කෙනෙක් පහළ වුණාමයි මේ ලෝකයාට මේ ධර්ම ඇස, ධම්ම ඇස පහළ වෙන්නේ. එතෙක් මුළු ලෝකයාම අන්ධයි. එතකොට මේ ධර්ම ඇස ඇතිව ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවා. කය වචනේ හික්මවා ගන්නට. ඒ කය වචනේ හික්මවා නොගැනීමෙන් තමයි දීර්ඝ කාලයක් මේ අපායවල දුක් විඳින්නේ. එතකොට ඒ ශීලාදී ගුණධර්ම රැකීම ඊළඟට ඒ තුලින් ඇතිවන සංසුන් බව නිසා ඊළඟට නීවරණ ධර්ම කියලා කියන කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත, අලස ගති, සැක කුකුස්, චිකිච්ඡා කියලාගෙන දෙගිඩිය ආදී ඉවත් කරලා යම්කිසි අවස්ථාවක චිත්තසංතාණය කුසල් අරමුණක තැන්පත් කරගත්තා නම් අන්න සමාධිය. ඊළඟට ඒ සමාධිය පිහිට කරගෙන මුළු මහත් ලෝකයේම පවතින මිනිස්යා පිළිබඳව හෝ ලෝකයේ අනිකුත් වස්තුන් පිළිබඳව හෝ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණ තුන තම තමන්ම තම තමන් යන පමණින් දැනගත යුතු ධර්මයක් ඒක. ඒක නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් නිසාමයි බුදු කෙනෙකුට දැන් බුදු කෙනෙකුන් කොයිතරම් භාග්‍ය සම්පන්න වුණත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මට කෙනෙකුන් නිවනට අරගෙන යන්න බෑ. මේ තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කළ යුතු දේ කළ යුතු කිස නුඹලාම කරන්න ඕන. ගුරුවරු තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒ වදාළ ධර්මයට අනුව අපි උත්සාහවත් වෙන්න ඕන උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් අද පූජා කරන්නට දැන් මේ පින්නතුන් සැදී පැහැදීගෙන මේ සිල් සමාදන් වෙලා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ අර කියාපු බුදු පියාණන් වහන්සේට කළ හැකි උපරිම පූජාව ආමිස පූජාවට වඩා උසස් හැටියට සැලකන මේ ප්‍රතිපත්ති පූජාවෙන් පිරීමයි කියලා හිතා ගන්න ඕන. එතකොට ඒක බුද්ධ පූජාවක් පමණක් නෙවෙයි ඒක Tamanගේ විමුක්තිය සඳහා මේ සංසාර විමුක්තිය සඳහා බුදු කෙනෙක් පහළ වෙන්නේම ඇත්ත වශයෙන් අපට නිවන් අවබෝධ කරගීමටයි කියලා හිතන්න ඕන අතීතයේ සදහැ ගුණෙන් අනුන බුදු ගුණ නිතර මෙනෙහි කළ අතීතයේ පොත් පතුකරුවන් කියනවා මම්ම සදහා බුදු වූ කියලා බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ මම්ම සඳහා බුදු වූ කියලා. ඒ කියන්නේ ඊ අදහස මොකක්ද? බුදු පියාණන් වහන්සේ බුදු වුණේ මා සඳහාමයි. හැම කෙනෙක් මේ විදිහටයි හිතන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු වී වදාළේ මා සඳහායි කියලා. අන්න ඒ විදිහට දැඩි ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ යමින් සීලෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒකම යම් කිසි කර්මස්ථානයක් අනුව භාවනා වඩලා මේ විදිහට මේ තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ අර චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැඹුරින් වටහාගෙන දුකේ එක් එක් මට්ටම් හැම කෙනාටම තේලෙනවා කායික දුක් මානසික දුක් මේ හැම එකක්ම ඇත්ත වශයෙන්ම මේ වායි දෙපාර්තමේන්තු හදාගෙන මේක ටික විතරක් දුකේ කියලා කියනවා අනිත් කොටස නම් සැපේ කියලා හිතා ගන්නවා එහෙම එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක ආයි මේක සුද්ධ කරන්න දෙයක් නැහැ මුළු මහත් සංසාරික පැවැත්මම දුකක් දෙව්ලොව බඹලොව පලපහා ඒ වායේ පැවැත්මත් අනිත්‍යයි ඒ වාත් අන්තිමේදී ඒ සත්වෙන් සංසාරයේ භවයේ සිටින තාක් ඒ පින් ගෙවි ගිය හැටි ආයිත් පහළ ආත්මවලට වැටිලා පාප කර්ම වලේදීලා නැවත නැවත අපායවලට පවා යනවා අන්න ඒ තරම් භයානක තත්වයක් මේ සංසාරයේ පිළිබඳව තිබෙන්නේ. ඒක නිසා බුදු කෙනෙක් ඒ ලෝකයාගේ අසහාය ගුරුවරයා වෙන්නේ. මක් නිසාද මේ සංසාර විමුක්තිය, සංසාර දැලෙන් මිදීම මේකට මාර්ගය පෙන්වුම් කරනවා. එතකොට මේ දවසේ අපි කල්පනා කරගන්න ඕන බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ ගුණ සම්භාරය ගැන අපි හිතලා උන්වහන්සේට දැන් මේ කාලේ යොදන උපහාර කියන වචනය උන්වහන්සේට කළ හැකි ඉහළම උපහාරය තමයි ප්‍රතිපත්ති පූජාව. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ බුද්ධ ශාසනයක් පවත්වා ගැනීමට උපකාර වන්නේ මේ අපි තුල ඇති කරගන්න සීල සමාධි ප්‍රඥා කියලා ගුණ සම්භාරයයි බුද්ධ ශාසනය කියලා කියන්නේ හදවතින් හදවතට යන පණිවුඩයක් ඒ පණිවුඩය ගෙන යන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයි ඒකයි කල්යාණ මිත්‍රයින් කේ පිහිට ලබාගෙන තමනුත් ලෝකයාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ විදිහට මහා මුළු මහත් ලෝකයේම තියෙන ඉහළම සමාගම, පුළුල්ම සමාගම, ලොකුම සමාගම හැටියට සැලකන්න පුළුවන් කල්යාණ මිත්‍ර සමාගම. මක්නිසාද අවීචයේ පටන් අකනිටා දක්වාම මේ නිවන් මාර්ගට යොමු වූවන් සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒක තුල තමයි බෝධිසත්වයන් වහන්සේලාට පව අවස්ථානුකූලව දෙවියන්ගේ පිහිට ලැබුණයි කියලා කියන්නේ. එතකොට මේ සංසාරේ අපි හිතාගන්න නරකයි, අපි අසරණයි කියලා. අපි තුනුරුවන් සරණ ගියා නම් අපිට ඒ කල්යාණ මිත්‍ර පිහිට අපට අයිති, අපට ලැබෙනවා. අන්න ඒ විදිහට කල්පනා කරගන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ තමයි අසහාය කල්යාණ මිත්‍රාණන් වහන්සේ. නමුත් අපි මේ අනිත්‍යතාව ගැන කල්පනා කරන්න ඕනේ. ඒ තරම් දීර්ඝ කාර්යයක් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලත් බුදු පියාණන් වහන්සේ ජීවත් වුණේ ඒ උන්වහන්සේ වැඩ වාසය කළේ අවුරුදු 80යි. අවුරුදු 45ක් තුල ඒ බුද්ධ කෘත්‍යය ඉෂ්ට කළා. ඊළඟට උන්වහන්සේගේ අවසාන අවස්ථාවේදී ඒ දේශනා කොට වදාළේ අවසාන බුද්ධ වචනය හැටියට හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරාප්පමාදේන සම්පාදේත කියලා. ඔන්නේ නම් මහණෙනි මම දැන් නුඹලාට ආමන්ත්‍රණය කරනවා කියනවා. වය ධම්මා සංඛාරා සියලුම සංස්කාරයන් ගෙවි යන සුළුය. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදව නිවන් සඳහා කළ යුතු කටයුතු සම්පාදනය කරවු කියලා ඒකයි බුදු පියාණන් වහන්සේගේ අවසාන වචනය. අන්න ඒ විදිහට අපි ඒකත් සියයට නගා ගන්න ඕනේ මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ ශාසනයේ ශාසනය කියන එක හැමදාම පවතින්නේ ඇත්ත වශයෙන් මේක හැම දෙයක්ම වගේම අනිත්‍යයි. නමුත් ඒ වුණත් අපි උත්සාහ කරන්න ඕන මේ ශාසනය අපි එක්තරා ප්‍රමාණයකට මේ පරිහානිය වළක්වන්නට ඒ වගේම මේ ශාසනයට අර වැටෙන්න යන ගොඩනැගිල්ලකට මුක්කු ගහන්න වගේ ඒ වෙන ක්‍රම වලින් නෙවෙයි ඒක කරන්න ඕනේ. අපේ චිත්තසංතානය අච චිත්තසංතානයේ අර කියාපු සාසනික ගුණ ධර්ම වැඩි වගා කර ගැනීම වෙනුයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරගෙන කල්යාණ මිත්‍ර සමාගම පුළුල් කර ගැනීමෙනුයි මේ ශාසනයේ පරිහානිය වළක්ව ගන්න පුළුවන් වන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට ශාසනයේ පරිහානිය ගැන හිතනකොට එතෙන්දි හිතන්න තියෙන අර බුද්ධ වචනයමයි අපමාදේන සම්පාදේත මේ අප්‍රමාදව සම්පාදනය කරන්න ඕන. එතකොට ඒ සඳහා මේ පින්වත් පිරිස හැම තම තමන්ගේ චිත්ත સંතානයේ අදිෂ්ඨාන ඇති කරගන්න හොඳ දවසක් තමයි වෙසක් දවස කියලා කියන්නේ. අපි ඇත්ත වශයෙන්ම අර වෙසක් දවස බෞද්ධ පින්වතුන් හඳුන්වන්නේ බෞද්ධයාගේ අලුත් අවුරුද්ද හැටියටයි. මක්නිසාද අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අලුත් සිතුම් පැතුම් අලුත් ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති කරගන්න අවස්ථාවක් නම් ඊට හොඳම අවස්ථාව තමයි ඒ බුදු පියාණන් වහන්සේගේ ඒ වටිනාම සිද්ධි තුන ජීවිතයේ වටිනා සිද්ධ තුන උත්පත්තිය සම්බෝධිය පරිනිර්වාණය කියන ඒ කාරණා තුන සිද්ධ වුණු සිහි කටයුතු දවසමන වෙසක් දවස වෙසක් පුර 15වක දවස ඒක නිසා මේ පින්වත් පිරිස මේ කරන ආරම්භය පිහිට කරගෙන තව තවත් ඉදිරියට යන්න අදිෂ්ඨාන කර ගන්න ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේක මේ තම තමන්ගේ හදවත තුල ඇති කරගන්න එක්තරා මාර්ගයක් මුළු මහත් ලෝකයේ කොයිතරම් විදිහේ මාර්ග තිබුණත් ඒ හැම එකකටම වඩා උතුම් මාර්ගය ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. කෙනෙකුගේ ඒ ජීව දර්ශනය දියුණු කර ගැනීමට ප්‍රඥාව දියුණු කර ගැනීමට වෙන නම් මාර්ගයක් නැත. මෙන්න මේකමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පුද්ගලයෙකු පිළිබඳව සම්පූර්ණ පූර්ණ ජීවිත පරිවර්තනයක් ඇති කරන පියවර අටක්. දැන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් පාසුවෙන්ම සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. හරි දැක්ම තුල අපි කල්පනා කරන්න ඕනේ එක්තරා මට්ටමකින් හරි දැක්ම කියලා කියන්නේ දිනදා ජීවිතය ගත කිරීමේදී අපාය මාර්ගයෙන් වෙන්වීමට නම් කය වචනය හික්මවා ගන්න ඕන ශීලාදී ගුණ ධර්ම පුරන්න ඕන. මේවාට උපකාර වෙන අර දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන ලෝකේ නාස්තික දෘෂ්ටිය ගත්තු අය ඉන්නවා. මේ කුසල් ලකුසල් පින් පව් ගැන ඒ අය තුල විශ්වාසයක් නැහැ. නොයිකුත් විදියේ බුද්ධිවාදී තර්ක නගමින් කුසල් ලකුසල් පින් පව් ගැන ඒවා උදාසීන වෙන පිරිසකුත් ඉන්නවා. නමුත් නුවණින් කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මේ සම්මාදිට්ඨිය එක කොටසක් තමයි ඒක. මේ සංසාරයේ ඉන්න තාක් අපට මේ කර්ම වේගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අකුසල් යටෝබාගෙන එහෙම නැත්නම් පාප කර්මවල විපාක යටෝබා ගැනීමට උපකාර වෙනවා අපි එදිනදා ජීවිතයේ දන් පින් ආදී කිරීම, කුසල් කිරීම. ඊළඟට ඊට වඩා ගැඹුරු අර්ථය තමයි කවදා හෝ මේ සංසාරයෙන් අපි එතර වෙන්නටත් ඕන. ඒකට උපකාර වෙන එක තමයි අර කියාපු චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අවබෝධය, ප්‍රත්‍යක්ෂය. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාළ මේ දුකත් දුකට හේතුවත් ඒ හේතුව නැති කිරීමෙන් ලබන නිවීමත් පිට මාර්ගයක් කියලා කියන එක පිළිබඳව යම් ප්‍රමාණයක අවබෝධයක් තිබෙනවා නම් ඒකත් සම්මාදිට්ඨියක්. එතකොට මේ විදිහට මේ සම්මා දිට්ඨිය පිහිට කරගෙන සම්මා සංකප්ප කියලා කියන හරි සිතුම් පැතුම් අපි ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය කියලා කියන නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ මේ ගිහි ගෙන් නික්මීම පමණක් නෙවෙයි පංචකාම සම්පත්තියෙන් නික්මීම, කොටිම්ම සසරින් නික්මීම පිළිබඳ අදහස අපේ සිත් තුළ වැඩි වගා කරගන්න ඕන. ඒ වගේම මෛත්‍රී සිතුවිලි, අවිහිංසා සිතුවිලි, ඊළඟට ඒකට අනුරූප වුණු වචන අපෙන් පිට වෙන්න ඕන. අර දැන් මේ අවස්ථාවේ ආජීවශ්‍රංග ශීලයෙන් කියවුණු විදිහේ මේ බොරු කීම් කේලාම් කීම් පරුස වචන කීම් සම්පප්පලාප කියලා කියන නිෂ්ඵල වචන දෙලීම් ආදීන් ඉවත් වෙලා අපේ මේ වචනේ හරියාකාර පාවිච්චි කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ අනුව ඊළඟට අපේ ක්‍රියාදාමයන් අපේ වැඩ කටයුතු අර ප්‍රාණඝාත අදින්නා දාන කාමිත්‍යාචාර කියලා ප්‍රකට වශයෙන් පෙනෙන ඒ බරපතල කෙලෙස් වලින් ඉවත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන අතරෙම තමන්ගේ ආජීවයත් අර මිත්‍යා ආජීව කියලා කියන වැරදි ජීවිකා ක්‍රම වලින් ඉවත් වෙලා වසවිස වෙනදාම ආයුධ වෙනදාම සතුන් මසට ඇති කිරීම මත්පැන් වෙනදාම ආදී වැරදි වෙනදාම් ක්‍රම වලින් ඉවත් වෙලා තමන්ගේ ආජීවයත් සුළු වැටුපක් ලැබුණත් යහතින් ජීවත් වීමේ සැනසීම ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ ආජීවය ඇති කර ගැනීම සඳහා දරන උත්සාහයම තමයි සතරාකාර උත්සාහයක් කියලා කියන්නේ. සිතට ගලාගෙන එන අකුසල් කල් තබාම ඒවා නිර්පාය හැරීමත් ඇතුලේ තිබෙන ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීමත් ඊළඟට තමා වෙත නැති කුසල් ධර්ම ලං කර ගැනීමටත් තමා වෙත තිබෙන කුසල් ධර්ම තහවුරු කර ගැනීමටත් කියන මේ හතර ආකාර උත්සාහය අන්නේ විදිහට මේ සම්මා වායාම කියලා කියන ගුණයත් දියුණු කරගෙන ඒ තුලින්ම සම්මා සතිය කියලා කියන හරි සිහිය තමා තුල ඇති කර ගන්න ඕනේ සතර සතිපට්ඨාන කියන ආකාරයට තමන්ගේ මේ කය පිළිබඳව වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව සිතට එන සිතවිලි පිළිබඳව මේ කියන සතර ආකාර සතිපට්ඨාන තමා පිළිබඳව පමණක් නෙවෙයි අනිත් අයගෙත් මේ මමයේ මාගේ කියලා අපි බෙදාගෙන සිටින ලෝකයේ මේ හැම සත්වයාම සාංශාරික සත්වයන් තම තමන්ගේ ඥාතිවරුන් මේ හැම දෙනාම මේ සංසාරේ ගමන් කරන අය කියලා හිතලා ඒ තුලින් Taman යම්කිසි අවබෝධයකුත් ලබා ගන්න ඕන. මේක හැම දෙනාටම පොදු දෙයක්. ඒ විදිහට ඒ ධර්මතාව පිළිබඳ අවබෝධයක් ඊළඟට සතිය උපකාර කරගෙන සමාධිය කියලා කියන එක අරමුණක බොහෝ වේලාවක් සිත රඳවා ගැනීමේ ශක්තිය දිනු කරගෙන සිතේ සම්පූර්ණ ශක්තිය දිනු කරගෙන ඒ තුලින් තමයි ඒ තියුණුණු ශක්තියට තමයි මේ ලෝකයේ යථා ස්වභාවය පෙනින්නේ. ඒකත් අර දැන් මේ කාලේ ප්‍රඥාව කියන එකත් නුවණ කියන එකත් අතර වෙනස තේරුම් ගන්න බැරුව බොහෝ පඬිතයින් බොහෝ බුද්ධිමතුන් වෙහෙසෙනවා. දැන් ඥාන සම්භාරය කියලා කියනවා නම් අපි කල්පනා කරන්න ඕනේ මේක හරියට අර යම්කිසි පිත්තල බන්දේසියක සායංගාලා මේක අලංකාර කරන්න දරන උත්සාහයක් වගේ. නමුත් නුවණැති පුද්ගලයා කරන්නේ මොකක්ද? මේකට අවශ්‍ය මේ කාරම් ද්‍රව්‍ය උපකාර කරගෙන අර පිත්තල බන්දේසියේ තියෙන ඒ මලකඩ ක්‍රමක්‍රමයෙන් තට්ටු තට්ටු ඉවත් කරනවා. එතකොට තමන්ගේ මූණ පේන තරමට මේකේ ආලෝකය එනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ අපගේ චිත්තසංතානයේ ගැඹුල තිබෙන කෙලෙස් කසට ඉවත් කරන්න ඉවත් කරන්න අපේ ඥාන ශක්තිය පිරිසිදු වෙනවා, ප්‍රඥාව පිරිසිදු වෙනවා. එතකොට මේවා මේ කෙලෙස් කසට ගොඩ තියාගෙන කොයිතරම් ලෝකයේ මහා උගතුන්ගේ විද්වතුන්ගේ ඒවා අරගෙන ඒ වායින් ඥාන සම්භාරය වැඩි කරගත්තත් අර සායංගය ඇවිල්ලා වගේ එකක්. යටමලකඩ කනවා උඩ හොඳ සායම අන්න ඒ විදිහට පිටින් ඔපේ යටින් හපේ වගේ තත්වයක් සමහර විට ওই බුද්ධිවාදීන් තුල ඇති වෙන්නේ. මක් නිසාද අර බුදු පියාණන් වහන්සේ වදාළ මේ කියන මූලික න්‍යාය අමතක කළ නිසා. මෙතන තිබෙන්නේ තමා තුල තිබෙන ඒ කෙලෙස් කසට ඉවත් කිරීමයි ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. අන්න ඒක අනුව තමයි අපේ ජීවිත හැඩගසා ගත යුත්තේ. ඒ න්‍යාය ධර්ම අනුවයි වෙන න්‍යාය ධර්ම අනුව නෙවෙයි. අන්න ඒ විදිහට නුවණින් කල්පනා කරන අතරේ මේ පින්වත් පිරිස අද දවසේ සතුටු වෙන්න ඕන අනන්ත අප්‍රමාණ ලෝකයා අපි නොදන්න මේ මිත්‍යා දෘෂ්ටික රටවල් වලත් මේ රටේ පවා අනන්ත මේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන වැරදි අදහස වැරදි දෘෂ්ටිය ගත්තු අය එතන ඉඳලම විනාශයටපත් වෙනවා වැරදි දෘෂ්ටිය නිසා වැරදි සිතුම් පැතුම් වැරදි සිතුම් පැතුම් නිසා වැරදි වචන වැරදි වචන නිසා වැරදි ක්‍රියාමාර්ග වැරදි ක්‍රියාමාර්ග නිසා වැරදි ජීවිකාව වැරදි ජීවිකාව නිසා වැරදි උත්සාහ ප්‍රයත්න ඒ නිසාම වැරදි සිහි පිටවීම ඒ නිසාම වැරදි සිත් එකඟ කිරීම ඒ නිසාම මහා භයානක විපත්ති සිද්ධ වෙනවා අන්න ඔය විදිහේ දේවල් ලෝකයක් සිද්ධ වෙන අතරේ මේ සදාවත් බෞද්ධ පින්නතුන් මේ විදිහට පොහේ දවසේ රැස් වෙලා තමන්ගේ මට්ටමින් යම්කිසි ශීලයක් සමාදන් වෙලා බණ භාවනාවලට හිත යොමු කරලා දැන් විශේෂයෙන්ම මේ පැයක් පමණ වේලා බුදුගුණ පෙරටු කරගත්තු මේ ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ තුලින් තමන්ට ඉතුරුනේ මොකද්ද කියලා හිතන්න ඕන. ධර්මයේ සඳහන් වෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දක්වන වටිනා ගුණ පහක් අන්න ඒවා වඩා වැඩි දියුණු කරගන්න වැඩි වර්ධනය කරගන්න මේ අවස්ථාව උපකාර වුණා කියලා හිතන්න ඕන විශේෂයෙන්ම බුද්ධානුස්සති වශයෙන් බුදුගුණ ගැන හිතනකොට මේ පින්නතුන්ට සද්ධාව ඇති වෙනවා. ඒ සද්ධාව අනුව තමයි බුදු පියාණන් වහන්සේ අඳුනගන්න ඇත්ත වශයෙන්ම කළ යුත්තේ අපි මේ ධර්ම මාර්ගයේ යාමයි. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ගුණ ගැන සිහිපත් කරලා ඇතිගතතු මේ සද්ධාව තුලින් අපි ඊළඟට වීරියවන්ත වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ ගිය මාර්ගයේ යන්න. ඒ වීරියවන්ත වීම තුලින් අපේ සතිය වැඩෙනවා. ඒ සතිය යම් කිසි මට්ටමකට දියුණු වුණාම සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තුලින් අර කියාපු ආකාරයට අපට ප්‍රඥාව පහළ වෙනවා. මේවා යම් කිසි මට්ටමකින් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දිනු වෙන්න ඕන කෙනෙකුට නිවන් දකින්න නම් එතකොට මේ පින්වත් පිරිසට සතුටු වෙන්න පුළුවන් අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් තම තමන්ගේ මට්ටමින් මේ කී ගුණ ධර්ම ඇති කර ගන්න උපකාර වුණා මේ අතිභයානක සංසාරයෙන් අත් මිදීමට අර බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාදය පදය සිහි ගන්වාගෙන අපමාදේන සම්පාදයේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ අවසානයේදී මේ ප්‍රකාශ කළ වගේ දැන් මේ අවස්ථාවෙත් අපිට හිනන්න තියෙන ශාසනයේත් අවසාන අවස්ථාවේ කියලා හිතා ගන්න ඕන දැන් මේ රටේ සිදුවන පරිවර්තන ගැන හිතලා බලනකොට ඒක නිසා අන්නේ බඳු අවස්ථාවක හැකි තාක් ඉක්මනින් අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තම තමන්ගේ සාංශාරික විමුක්තිය ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකේ අදිෂ්ඨානය අද මේ අපේ බෞද්ධ අවුරුද්ද හැටියට සැලකෙන වෙසක් දවසේ මේ පින්වත් පිරිස මේ අදිෂ්ඨානය ඇති කරගමින් මෙතික් රැස් කරගත්තු මේ කුසල සම්භාරය තම තමන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන හැකිනම් මේ ජීවිතයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ අද දින ධර්ම දේශනාවත් උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕන. ඒ වගේම මේ ශාසනය කියන එක ගිරා බසින දෙයක් නමුත් ඒ තරමක් දුරට හෝ ආරක්ෂා කර ගැනීමට මේ සම්‍යක් දෘෂ්ටික දෙවිය බ්‍රහ්මයන් වහන්සේලා උපකාර කරන බව පතපොතේ සඳහන් වෙනවා ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් මේ අප කරන කුසල් ධර්ම මේවා අනුමෝදන් වෙලා සතුටු වෙලා තව දුරටත් ශාසනය පවතිනවා කියලා සතුටු වෙනවා ඒ උන්වහන්සේලාගේත් යම් සම්බෝධි ප්‍රාර්ථනා ආදියක් තිබෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් ඒ ශාසනික පරමාර්ථ උන්වහන්සේලා ශාසනය වෙනුවෙන් ගන්නා වෙහෙස වෙහෙස සාර්ථක වෙනවා කියලා සතුටු වීමටත් අපි මේ කරන පින්කම් උපකාර වේවා උන්වහන්සේලාටද මේ ආද ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් අපි රස කරගත් කුසල සම්භාරය උන්වහන්සේලාට දාත්පත් වීම උන්වහන්සේලා අනුමෝදන් වීමෙන් ශාසනයට යකිතාක ආරක්ෂාව සැලසෙමින් තම තමන්ගේ විමුක්තිය සලසා ගනිමින් උතුම් මමා මහණිවෙනි සැනසෙත්වා කියලා දෙවියන්ටත් ඒ විදිහට පින් අනුමෝදන් සේමා වීචියපට නගනිටා දක්වා වූ යම් තාක් මේ සංසාරගත සත්වයින් සිටිනවනම් හැම දෙනෙක්ම පින් කැමති නිවන් කැමති හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීමෙන් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ විදිහට මේ තාථා කියලා පින් පමුණවන්නේ තාවතාච සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාන සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති විච අතෝ නිබාන සම්පත්ති නාතේ සම්ජ්ජති පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න